بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ويل للمطففين الذين إذا اكتالوا على الناس يستوفون وإذا كالوهم أو وزنوهم يخسرون ألا يظن أولئك أنهم مبعوثون ليوم عظيم يوم يقوم الناس لرب العالمين කිරුම් මිනුම්හි වංචා කරන්නන්ට ශාපයක් වේවා ජනයින්ගෙන් ඔව්හු යම් දෙයක් කිරා ලබා ගන්නා විට පූර්ණ ලෙස ලබා ගනි. ඔව්හු ඔවුන්ට කිරා දෙන විට හෝ ඔව්හු ඔවුන්ට මනින විට අඩු කරති. භයානක වූ මහා දිනයෙහි ඔවුන් අල්ලා විසින් නැගිටවනු ලබන්නෝයයි ඔව්හු ස්ථීර ලෙස නොසිතන්නේ මන්ද? එදින ලෝවැසියන් සියල්ලන්ගේ පරමාධිපති ආනන් ඉදිරියේ ජනයා සිටගනිති. كلا إن كتاب الفجار لفي سجين وما أدراك ما سجين كتاب مرقوم ويل يومئذ للمكذبين الذين يكذبون بيوم الدين وما يكذب به إلا كل معتد أثيم එසේ නොව අපරාධ කරුවන්ගේ ක්‍රියාදහම් පිළිබඳ සටහන් කරනු ලැබූ පොත සිජ්ජීන්හි ඇත. සිජ්ජීන් යනු කුමක්දයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද? ස්ථිරව ලියා නිම කළ ලද පොතකි. මේ අසත්‍යයයි තරයේ තර්ක කරන්නවුනට එදින ශාපයක් වේවා. ප්‍රතිඵල ලබා දෙන විනිශ්චය දිනය ඔව්හු අසත්‍යයයි තරයේ තර්ක කරති. සීමාව ඉක්මවා ගිය පාපිෂ්ඨ සෑම පුද්ගලයෙකුම මිස වෙන කිසිවෙකු එය අසත්‍යයයි තරයේ තර්ක නොකරති. إذا تتلى عليه آياتنا قال أساطير الأولين كلا بل ران على قلوبهم ما كانوا يكسبون كلا إنهم عن ربهم يومئذ لمحجوبون ثم إنهم لصال الجحيم ثم يقال هذا الذي كنتم به تكذبون ඔහු වෙත අපගේ අල් කුර්ආන් වැකියන් පාරායනා කරනු ලබන විට ඒවා පෙරවිසූ අයගේ ගොතන ලද පුරාණ කතාන්තරයයි පවසන්නේය. එසේ නොව එහෙත් ඔවුහු උපයමින් සිටිද ඔවුන්ගේ හදවත් මත මල ලෙස බැඳී තිබේ. එසේ නොව සැබවින්ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපති ආනන්ගෙන් එනම් ඔහු දැකීමෙන් ආවරණය කළ ලැබුවෝ වෙති. පසුව සැබවින්ම ඔවුහු නිරයට පිවිසිතී. පසුව මේ නුඹලා අසත්‍යයයි තරේ තර්ක කරමින් සිටි දෙහි විපාකයයි පවසනු ලබයි. كلا إن كتاب الأبرار لفي عليين وما أدراك ما عليون كتاب مرقوم يشهده المقربون إن الأبرار لفي نعيم على الأرائك ينظرون تعرف في وجوههم نظرة النعيم يسقون من رحيق مختوم ختامه مسك وفي ذلك فليتنافس المتنافسون ومزاجه من تسنيم عينا يشرب بها المقربون සැබවින්ම යහපත් පුද්ගලයන්ගේ සටහන් පොත ඉල්ලීන්හි ඇත. ඉල්ලීන් කුමක්දයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද? එය ස්ථිරව ලියා නිම කළ ලද පොතකි. අල්ලාහ්ට ඊට සමීපයෙන් සිටින්නෝ ඒට සාක්ෂි දරති. සැබවින්ම යහපත් පුද්ගලයන් සැපතෙහි සිටිති. ආකර්ශනීය ඇතිරිලි මගින් අලංකාරමත් කළ යහන් මත සිට ඔවුන් වෙනුවෙන් අල්ලා සැලසුම් කර ඇති සැප පහසුකම් නරඹමින් සිටිති. සුකෝපභෝගිමත් කමෙහි ආස්වාදය ඔවුන්ගේ මුහුණුවල ඔබ දකින්නේය. මුද්‍රා තබා වසන ලද පිරිසිදු අමෘතය මගින් ඔව්හු පොවනු ලබන්නේය. එහි මුද්‍රාව කස්තූරියෙන් සමන්විතය. එහි සුවඳ හමායයි. තවද තරඟ කරන්නන් එහි එය ලබා ගැනීමට තරඟ කරත්වා. එහි මිශ්‍රණය ස්වර්ගවැසියන්ගේ පානයන් අතර උසස් ගණයෙන් යුත් තස්නීමිය. එය උල්පතකි. සමීපයෙන් සිටින්නෝ පමණක් එය පානය කරති. ඉන්න إن الذين أجرموا كانوا من الذين آمنوا يضحكون وإذا مروا بهم يتغامزون وإذا انقلبوا إلى أهلهم انقلبوا فكهين وإذا رأوهم قالوا إن هؤلاء لضالون وما أرسلوا عليهم حافظين فاليوم الذين آمنوا من الكفار يضحكون على الأرائك ينظرون هل ثوب الكفار ما كانوا يفعلون සැබවින්ම මෙලොවෙහි අපරාධ කරමින් සිටි පුද්ගලයන් විශ්වාස කරමින් සිටි පුද්ගලයන් බලා සමච්චල් කරමින් සිනාසෙමින් සිටියෝය. ඔව්හු ඔවුන් අසලින් පසු කර යන විට ඇස්කොණින් සමච්චල් කරමින් බැල්ම හෙලති. විශ්වාසවන්තයින් සමච්චලයට ලක් කිරීම පිළිබඳව සතුටටපත් ප්‍රතික්ෂේපකයෝ ඔවුන්ගේ පවුල් වෙත නැවත හැරි යන විට සතුටින් ඉපිලෙමින් හැරී යති. ඔව්හු විශ්වාසවන්තයින් වන ඔවුන් දකින විට සැබවින්ම ඔව්හු නොමග ගියවුන් යයි පවසති. ඔවුන්ගේ ආරක්ෂකයින් එනම් සෝදිසිකරුවන් ලෙස මොවුහු එවනු ලැබුවේ නැත. අද දින විශ්වාස කළ අය ප්‍රතික්ෂේපකයෝ බලා සමච්චල් කරමින් සිනාසිතී. යහන් මත සිට නරඹති. ප්‍රතික්ෂේපකයෝ ඔවුන් කරමින් සිටි දේ සඳහා වූ ප්‍රතිඵල දෙනු ලැබුවෝද